නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත හිතමිතුරනි අද දවසේදී කතා කරන්න බලාපොරොත්තු වෙන ධර්ම දේශනාව කාන්තාවන් සම්බන්ධයෙන් බුදුරයන් වහන්සේ වදාළ දේශනාවක් ඇතරම දේශනා දෙකක් අපි කතා කරන්න කියලා බලාපොරොත්තු වෙනවා. අපි ක්‍රමානුකූලව මේ ධර්ම දේශනාවේ දෙක වෙත යොමු වෙමු. මෙතන මුලින්ම අපි කියන්න ඕනේ දැන් අපි අපාවට සිටන අයට නැවත නැවත දෙන්නේ යමක්ද? ඒ කියන්නේ කයින්, වචනයෙන්, මනසින් ඒ වාගේ විපාකත් ක්‍රමයෙන් බලවත් වෙමින් Tamanට ලැබෙනවා. ඒක තමයි කර්මානුරූප ස්වභාවය කියලා කියන්නේ. උදාහරණයකට කිව්වොත් එහෙම අපි නිතර නිතර අනිත් අයට උපකාර කරන ස්වභාවයෙන් යුතුව නම් ඉන්නේ එයාටත් තමන්ගේ අවශ්‍යතාවයකදී උපකාර ලැබෙන ස්වභාවය ක්‍රමානුකූලව වැඩි වෙනවා. ඒ වගේම තමයි අපි නිතර නිතර අනිත් අයට යහපත් වචනයෙන්, මෘදු වචනයෙන්, කරුණාවන්ත වචන වලින් සංග්‍රහ කරනවා නම් ඒ කෙනාටත් අනිත් අයගෙන් ඒ විදිහේ මෘදු කරුණාවන්ත යහපත් වූ වචන වලින් සංග්‍රහ වීමක් සිද්ධ වෙනවා. අපි දෙන දේ විදිහට තමයි ලැබෙන්නේ කියන එක තමයි මේ කියන කාරණාව. ඊට පස්සේ ඒ විදිහම තමයි අපි නිතර නිතර අනිත් අය ගැන ලෝකෙ ගැන මෛත්‍රී සහගතව සිතින්නම් කටයුතු කරන්නේ. ඒ මානසිකත්වයත් ලෝකෙට බලපෑමක් කරලා ඒ අය අපි කෙරෙහි ඒ විදිහට මෛත්‍රී සහගතව කටයුතු කරන ස්වභාවයට අපිට සැහැල්ලුව පහසුව ලැබෙන ස්වභාවයට යම් සකස් වීමක් සිද්ධ වෙනවා. ඇත්තටම මේ විදිහටම තමයි දැන් ඕකේ අනිත් පැත්ත, ඒ කියන්නේ අයහපත් පැත්තත් එතකොට ඒ කියන්නේ අපි අපේ අවට සිටින අයට නැවත නැවත අයහපත් වූ කායික වාචික මානසික ක්‍රියානම් කරන්නේ ඒවායේ විපාක ක්‍රමයෙන් බලවත් වෙමින් Tamanට ලැබෙන්න ගන්නවා. ඒ කියන්නේ මෙහෙම දෙයක් මෙතන තියෙන දැන් මොකක් හරි සාධාරණ හේතුවක් තියෙන්න පුළුවන්. සාධාරණ හේතු දහස් ගාණක් තියෙන්න පුළුවන්. ඒ වුණත් මොන සාධාරණ කියලා පේන හේතුවක් නිසා වුණාට අපෙන් අනිත් අයට කරදරයක් අපහසුාවක් පීඩාවකට පත්වෙන විදිහට නම් අපි කායිකව ක්‍රියා කරන්නේ ඒවට කර්මානුරූප විපාක සකස් වෙනවා අපේ ජීවිතෙත් කරදරයට අපහසුවට පීඩාවට පත් වෙන විදිහට. ඒ කියන්නේ අපි මේක සරල උදාහරණයකින් කිව්වොත් දැන් දුටු ගැමුණු රජුරෝ දුටු ගැමුණු කුමාරයා රජ වෙලා ඊට පස්සේ බුද්ධ ශාසනය යහපත වෙනුවෙන් කියලා යුද්ධයක් කරා. එතකොට ප්‍රාණඝාත කරා. ඒ ප්‍රාණඝාත වල විපාක නැති වෙන්නේ බුද්ධ ශාසනය යහපත හින්දා මේ බුද්ධ ශාසනය ද්‍රවිඩ අයගෙන් ඒ රජවරුන්ගෙන් පාලකයන්ගෙන් ඒ මිනිසුන්ගේ විනාශ වෙන හින්දා මම මේ කාරණාව කරන්නේ බුද්ධ ශාසනය බේර ගන්න ඕනේ හින්දා කියලා කිව්වට අපි ඒ හින්දා ප්‍රාණඝාතයක් කරොත් මනුෂ්‍ය ඝාතනයක් කරොත් ඒ මනුෂ්‍ය ඝාතනයේ විපාකය තමන්ට තියෙනවා. පැහැදිලි නේද? ඒ හින්දා මොන විදිහේ සාධාරණ හේතු තියෙන්න පුළුවන් ඒ හේතුන් හින්දායි මම මේ කාරණා මේ විදිහට කරන්නේ කියලා අපි කල්පනා කරාට අපි ඒ කරන කාරණාවෙන් අනිත් අය අපහසුවට කරදරයට පීඩාවට පත්වන දෙයක් නම් අපි ඒ කරන්නේ කායිකව ඒකේ විපාක අපි ඒක නැවත නැවත කරනවා නම් ක්‍රමානුකූලව සකස් වෙනවා ක්‍රමානුකූලව සකස් වෙලා බලවත් වෙනවා. ඒකේ විපාක වහාම හරි ප්‍රමාද වෙයි හරි Tamanට අපහසුර කරදරයටපත් වෙන ආකාරයට සකස් වෙලා ලැබෙන්න ගන්නවා. ඊට පස්සේ ඒ විදිහම තමයි මොන සාධාරණ හේතුවක් මත පිහිටලා අපි අනිත්‍යයට අයහපත් වචන, ඒ කියන්නේ හිත රිදෙන නැත්නම් අසත්‍ය බොරු වෙන ඒවා දුක් පීඩා උපදින වචන භාවිතා කරනවා නම් නිතර නිතර අන්න ඒ වගේ විපාක තමන්ට සකස් වෙනවා. සකස් වෙලා වහාම හරි ප්‍රමාද වෙලා හරි සකස් වෙලා තමන්ගේ ජීවිතවලටත් ඒ විදිහට හිත රිදෙන අපහසුවට පීඩාවටපත් වෙන වචන අනිත් අයගෙන් අහන්න ලැබෙනවා. ඒ වගේම තමයි නිතර නිතර අපි ආවට සිටන අයට ඒ අය ගැන द्वේෂයෙන් තරහෙන් නම් කටයුතු කරන්නේ අපි ඒ අයට කටින් මොකුත් කිව්වේ නැති වුණාට ඒ මානසිකත්වයේ හින්දම තමන් දුක් පීඩාවට අපහසුවට පත් වෙනවා. ඒ වගේම ඒක අනිත් අයගේ මානසිකත්වයක් තරහට යෑම කෙරෙහි බලපානවා. ඒක නැවත තමන්ගේ මානසිකත්වය අපහසුවට පීඩාවට පත්වීම කෙරෙහි බලපෑමක් කරනවා. දැන් මේ දේශනා දෙකෙන් ඇත්තටම පළවෙනි දේශනාවෙන් සඳහන් වෙන්නේ ඕකේ අයහපත් පැත්ත පිළිබඳව කටයුතු කරපු ස්වභාවයක් ඊට පස්සේ නිවැරදි වූ ස්වභාවයක් දෙවෙනි දේශනාවෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ යහපත් පැත්තෙහි දිගටම කටයුතු කරලා දියුණුවට පත්වන ස්වභාවයක් ගැන විශේෂයෙන්ම අපි කිව්වොත් එහෙම මේක කතා කරන්න පුළුවන් එකම පවුලක දෙන්නෙක් ගැන දැන් පළවෙනියටම කතා කරන දේශනාවේ නම තමයි සත්ත භරියා සූත්‍රය කියලා. ඒක තියෙන්නේ අංගුත්තර නිකායේ සත්තක නිපාතේ අව්‍යාකට වර්ගයේ සත්ත භරියා සූත්‍රය කියන එකේ නම භාර්යාවන් සද්දෙනෙක් ගැන වදාළ දේශනාවක්. එතකොට මේක හරි ලස්සන සිදුවීමක් මේකේ වෙන්නේ බුදුරජාන් වහන්සේ එක දවසක් මේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉඳලා තියෙනවා. ඒ කාලේ ඊට පස්සේ උන්වහන්සේ මේ දැන් අනාථපිණ්ඩික සිටුතුමාගේ ගෙදරට ගිහින් තියෙනවා. ගිහිල්ලා වැඩ ඉඳලා තියෙනවා. ඒ යනකොට අනාථපිණ්ඩික සිටුමාගේ ගෙදර ලොකු සද්දවත් ඇහෙනවා. ඒ කියන්නේ බැන ගන්න, බයින සද්ද අර එහෙමේ ගොඩක් ඇහෙනවා. ඒ කියන්නේ ප්‍රශ්නයක්. ලොකු ප්‍රශ්නයක් බැන ගන්න එහෙම සද්ද කාන්තා හඬවල් එහෙම ඇහෙනවා. ඇහිලා මේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ තමයි වඩින්නේ ගෙදරට. වැඩලා මේ වැඩ ඉන්නවා. ඒ වෙලාවේ ඇත්තටම මේ දැන් අනාථපිණ්ඩික සිටුමාගේ පුතෙක්ට දුවෙක්ව විවාහ කරලා දෙනවා සුජාතා කියලා. මෙතන මේ සුජාතා කියලා කියන්නේ මේ විශාකා උපාසිකාවගේ නංගි කෙනෙක්. විශාකාවගේ නංගි කෙනෙක් සුජාතා කියලා. දැන් විශාකාව අවුරුදු 7 ධර්ම අවබෝධ කරා. සුජාතාව එහෙම ධර්ම අවබෝධ කරලා හිටියේ නෑ. දැන් එයා තමයි මේ ප්‍රශ්නේ දාලා තියෙන්නේ. කෑ ගහගෙන ලොකු ප්‍රශ්නයක් දැන් මේ විවාහ වෙලා ගිය ගෙදර මේ ඒ රණ්ඩු කර කර ඉන්න වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ වඩින්නේ. ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ යන්න බුදුරජාණන් වහන්සේ වඩනවා කියලා අනාථපිණ්ඩික සිතුමාර ආරංචිනාම එයා එතෙන්ට ඉක්මනට යනවා. ගියපුවාම දැන් සුජාත කල්පනා කරනවා මේ බුදුරජාණන් වහන්සේට දැන් මං ගැන කේලම කියයිද දන්නේ මෙහෙම කෑ ගැහුවා කියලා. මං අහන්න ඕනි කියලා දැන් මුවා වෙලා අහන විදියට ඉන්නවා අනේ පිටිසුදු මාට පේන්නේ නැති වෙන්නේ. ඊට පස්සේ දැන් බුදුරයන් වහන්සේ ඕක දකිනවා. දැකලා ඉවරලා දැන් අනේ පිටිසුතුමාගෙන් ඇහුවොත් එහෙම ප්‍රශ්නයක් වෙන හින්දා මේ බුදුරයන් වහන්සේම කාරණාව කතා කරනවා. කතා කරලා මේ ඒ ප්‍රශ්නේ විසඳීමත් ගැන තමයි මේ තියෙන්නේ. එතකොට දැන් මෙතන කියන්න ඕනේ විශේෂ කාරණාවක් තමයි දැන් දැන් විශාකාවගේ නංගි සුජාත කියන කෙනා එයා ඊ타ත්ම ධනවත් පවුලක් ඒක. ඒ කියන්නේ අතිශයින්ම අපිට හිතා ගන්න බැරි ධනයක් තියෙන පවුලක් ඒක. ඊට පස්සේ ඒ වගේම වංශවත් පවුලක්. සිටු පවුලක්. ඒ වගේම ඒ ධනයයි වංශවත් ස්වභාවයත් එක්කලා ධර්මයට යොමු නැති මාන්නාකාර ස්වභාවයකින් කටයුතු කරපු ස්වභාවයක් මේකදී අපිට පෙනී යනවා. මේ අපි බලමු එහෙනම් දේශනාව මම මේ දේශනාවේ තියෙන මේ සිංහල පරිවර්තනය කියන්න. දැන් බුදුරයන් වහන්සේ ඒ විදිහට වැඩ ඉඳලා කියනවා අර අනේ පිණිසිතුමාට ගෘහපතිය ඔබගේ නිවසේ මේ මාළු අල්ලන තැනක් වගේ මේ ඒ මාළු අල්ලන මිනිස්සු වගේ මේ කෑ ගහලා සද්ද කරන්නේ මොකක් හින්දාද කියලා අහනවා. දැන් මේක බුදුරජාණන් වහන්සේ ওই විදිහට අහනවා. ඊට පස්සේ අර මේ අනේ පිටිසතුමා කියන මේ විදිහට ස්වාමීනි මේ සුජාතාව සුජාතාව කියන කෙනා ධන දාන වලින් ආඩ්‍ය වූ කුලයකින් ගෙනාපු කුල දියණියක් කියනවා එයා නැන්දම්මට සවන් දෙන්නේ නැහැ කියනවා අන්න බලන්න මා මණ්ඩිට සවන් දෙන්නෙත් නැහැ ඒ නැන්දම කියන ඒවා ගණන් ගන්නෙත් නැහැ මා මණ්ඩි කියන ඒවා ගණන් ගන්නෙත් නැහැ සැමියාටද සවන් නොදෙයි සැමියා කියන ඒවා ගණන් ගන්නෙත් නැහැ ඒ වගේම තමයි භාග්‍යතුන් වහන්සේට සත්කාර නොකරයි, ගරු නොකරයි, බුහුමන් නොකරයි, නොපොදයි. එතකොට දැන් මේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ පැහැදිලි නේද? එතකොට එයාගේ අර වංශවත් කුලවත් බවින්දා මේ කාටවත් බය නැහැ මාන්නක්කාර ගතිය ගොඩක් වැඩි වෙලා ඉඳලා තියෙනවා. එතකොට නැන්දම්ම කියන ඒවා අහන්නෙත් නැහැ, මාමණ්ඩි කියන ඒවා අහන්නෙත් නැහැ, මිනිස්සයා කියන ඒවා අහන්නෙත් නැහැ. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේට ගරු කරන්නේ, සත්කාර කරන්නේ එහෙමත් නැහැ. ඊට පස්සේ බුදුරයන් වහන්සේ මොකද කරන්නේ මේ සුජාතාවට ඒ වෙලාවේ කතා කරන දැන් සුජාතාව හැංගිලා ඔක අහන් ඉන්නවා සුජාතාවෙනි මෙහි එන්න කියලා කතා කරනවා දැන් කතා කරපුවාම දැන් ගරු නොකරට බුදු කෙනෙක් කතා කරපුවාම ඒ බුද්ධානුභාවයක් කියලා තියෙනවානේ ඒකත් එක්කලා අර අර ගෞරව සම්පයුක්තව භයපක්ෂපාතීත්ව එතෙන්ට පැමිණීමක් සිද්ධ වෙනවා ඊට පස්සේ එහෙමයි ස්වාමීනි කියලා දැන් මෙයා එනවා සුජාතාව. ඊට පස්සේ හරි ලස්සනයි බුදුරයන් වහන්සේ මේ ප්‍රශ්නේ විසඳපු ආකාරය දැන් බුදුරයන් වහන්සේ අහන්නේ නෑ මෙයාගෙන් එකපාර දැන් ඔයා කෑ ගැහුවද මෙයාට බැන්නද ඇයි බැන්නේ එහෙම බයින් එක වැරදි නේද කියලා අහන්නේ නෑ මොකද දැන් සුජාතාවත් ඉන්නේ තරහින් තරහා ගිහිල්ලා ඉන්නේ අනිත් එක සුජාතාව කල්පනා කරන්නේ බුදුරයන් වහන්සේත් අනේ පිළිසුතුමාගේ පැත්තේ තමයි මගේ පැත්තේ තමයි වැරද්ද කියන්නේ කියලා එහෙම කල්පනා කරන්නේ ඒ හින්දා මේ ප්‍රශ්න ගැන මුකුත් අහන්න නැතුව වෙච්ච දේවල් මොකද කියලා කතා කරන්නේ නැතුව මෙන්න මේ විදිහට අහනවා බුදුරජාණන් වහන්සේ සුජාතාවනි මේ පුරුෂයෙක්ට මේ භාර්යාව හත් ආකාරයක කෙනෙක් ඉන්න පුළුවන් කියනවා. ඒ කියන්නේ භාර්යාව සත් දිනෙක ඉන්න පුළුවන් කියනවා මිනිස්සෙක්ට. එකෙන් කියන්නේ එක මිනිස්සෙක්ට හත් දිනෙක කියන එක නෙමෙයි. භාර්යාව වර්ග හතක් ඉන්නවා කියනවා. ඒ භාර්යාව හත් දෙනා කවුද කියලා අපි බැලුවොත් එහෙම <clears throat> සිංහලෙන් කියනවා බුදුරණන් ආසතන කියලා දෙනවා මේ වදකියක හා සමාන වූ බිරිඳක් ඉන්නවා කියනවා සමහරුන්ට ඊට පස්සේ සෙරක හා සමාන වූ බිරිඳක් ඒ කියන්නේ මේ අපි කියන්නේ හොරකම් කරන බිරිඳක් ඉන්නවා කියනවා සමහර අයට ඊට පස්සේ ආර්යාවක හා සමාන වූ බිරිඳක් ඉන්නවා කියනවා සමහර අයට. සමහර අය ඉන්නවා කියන අපි බලමු මේ වගේ තේරුම් ඉස්සරහට මවක හා සමාන වූ බිරිඳක්. සමහර අයට ඉන්නවා කියනවා නංගි කෙනෙක් වගේ ඒ සමානෝ බිරිඳක්. සමහර අයට ඉන්නවා කියනවා යෙහෙලියක් වගේ සමානෝ බිරිඳක්. සමහර කෙනෙකුට ඉන්නවා කියනවා දාසියක් වගේ සමානෝ බිරිඳක්. කියලා කෙටියෙන් කියලා නම් ටික ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආන සුජාතාවනි මෙන්න මේ වගේ වර්ග හතක් ඉන්නවා භාර්යාව මේ ලෝකේ ඔයා මේකෙන් කොයි ගොඩේට අයිති වෙන්නේ කියලා අහනවා. පැහැදිලිද? අර ප්‍රශ්න ගැටලු මොකවත් අහන්නේ ලෝකේ සාමාන්‍ය මෙන්න මේ වගේ හත් දිනක් දකින්න ලැබෙනවා බාහිර යවෝ මේකෙන් ඔයා කොතනද ඉන්නේ කියලා අහනවා. ඊට පස්සේ දැන් සුජාතාව කියනවා මේ මේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් ඔය කෙටියෙන් කියූප එකේ මට අර්ථය පැහැදිලි මදි. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ ඕක මට පැහැදිලි වෙන විදිහට කියනවනම් හොඳයි කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එහෙනම් සුජාතාවනේ හොඳින් අසන්න මේ නුවණින් කල්පනා කරන්න මං කියලා දෙන්නම් කියලා එතනදී විස්තර කරනවා මේ විදිහට පළවෙනි භාර්යාව ගැන එත ඒ කියන්නේ එතන ගාථා වලින් කියන්නේ අපි ඒකේ සිංහල තේරුම ගත්තොත් එහෙම දැන් වදක සමා කියන්නේ එයාගේ ලක්ෂණ මොනවද යම් තැනක්තියක් දුෂ්ට සිත් ඇත්ති හරි දුෂ්ටයි කියනවා හිතානුකම්පී නැත්ති කරුණා මෛත්‍රිය එයා ගාව නැහැ කියනවා ඊට පස්සේ අන්‍ය වූ පුරුෂයන් කෙරෙහි ඇලුනි ඒ වෙන මිනිස්සු ගැන මේ කැමැත්තෙන් එහෙම ඉන්න කියනවා. තම ස්වාමියා ඉක්මවා සිතන්නේ. තම ස්වාමියාට වඩා එයා තමයි කෙනා කියලා එහෙම හිතනවා කියනවා. ස්වාමියාව පහත් කරලා හිතීම. ඊට පස්සේ ඔය විදිහට සැමියාට වද දීම පිණිස උත්සාහ කරන්නේද මේ විදිහට දුෂ්ට සිතින් අනුකම්පාවක් නැතුව වෙන මිනිස්සු ගැන හිතමින් තමන්ගේ ස්වාමියාව පහත් කරමින් සැමියාට වද දීම පිණිස උත්සාහ කරනවා කියනවා. ඒ කියන්නේ කොහොමද මිනිස්යාව රිද්දවන්නේ කොහොමද මෙයාට රිද්දවල පීඩාවටපත් කරන්නේ කියන එක හිතනවා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා පුරුෂයෙකුට මෙබඳු බිරිඳක් සිටිනේ නම් ඇය වද කියක හා සමාන බිරිඳක් යයි කියනු ලබන්නේය කියලා පළවෙනි කෙනා විස්තර කරනවා. පැහැදිලි නේද? එතකොට ලෝකේ මේ වගේ අයත් ඉන්නවා. විවාහ ජීවිත ගත්තොත් මේ වගේ අයත් ඉන්නවා සමහර කාන්තාව. <clears throat> ඊට පස්සේ දෙවෙනි කෙනා කවුද? ඒ කෙනා මේ ඒ කියන්නේ හෙරක් වගේ මේ හොරකම් කරන බිරිඳක් ගැන කියනවා. එයා ස්වාමියා එයා කොහොමද? ස්ත්‍රියක්ගේ ස්වාමියා ශිල්පයෙන් වේවා වෙළඳාමෙන් වේවා ගොවිතැන් කර්මාන්තයකින් වේවා යම්කිසි දෙයකින් ධනයක් උපදයිද ඒ ස්ත්‍රිය ඒ ධනයෙන් ස්වල්පයක් නමුත් සොරකම් කරනු කැමැත්තේද එයා ඒකෙන් කීයක් හරි හොරකම් කරන්න බලාගෙන ඉන්නේ කියනවා. පැහැදිලිද? එතකොට මොන හේතුවක් හින්දා වෙන්න පුළුවන් කොහොම හරි එයා අරකින් හොරකම් කරගෙන එයාගේ සල්ලි කියලා ඉවරලා නෑ මේක කියලා ඒ විදිහට ගන්න බලාපොරොත්තුෙන් ඉන්නේ කියනවා. ඒ විදිහට හොරකම් කරනවා කියනවා. පුරුෂයෙකුට මෙබඳු බිරිඳක් සිටියේ නම් ඇය සෙරක හා සමාන බිරිඳක් යයි කියනු ලබන්නේය කියලා බුදුරජාණන් වහන්සේ දෙවෙනි කොටාසේ කියනවා. එතකොට අර පළවෙනි කියපු කට්ටියට වඩා මේ කට්ටිය වෙනස්. ඊට පස්සේ තුන්වෙනි කාරණාව විස්තර කරනවා යම් තැනැත්තියක් නිවසේහි වැඩ කරන්නට නොකැමැත්තීද එයා වැඩ කරන්න කැමති නැහැ කියනවා ගෙදර වැඩ අලස වූවාද හරි කම්මැලි කියනවා බොහෝ කොට අනුභව කරන්නේද කකා බිබී ඉන්න එක තමයි වැඩේ කියනවා ඊට පස්සේ සැඩ පරුෂ වූවාද හරි මේ එයාත් හරි සැඩ පරුෂයි කියනවා දරුණු වචන පවසන්නේද ඊට පස්සේ ස්වාමියා නැගී සිට වීරියෙන් කළ යුතු කටයුතු මැද සිටින්නේද? කියන්නේ මේ gedara ස්වාමියා ඒ යම් කර්මාන්ත කරනවා නම් ඒ වගේ දේවල් එයා එයා කරන්නේ කියනවා. පුරුෂයෙකුට මෙබඳු බිරිඳක් සිටියේ නම් ඇය ආර්යාවක හා සමාන බිරිඳක් කියයි කියන ලබන්නේ. ඒතර එයා ඉන්නේ gedara ආර්යාව වගේ. ඒ කියන්නේ එයා gedara වැඩ කරන්න කැමති නැහැ. ඊට පස්සේ එහෙම් පිටින් කම්මැලි. ඊට පස්සේ කාලා බීලා ඒව තමයි යාගේ ජීවිතේ. ඒ වගේම හරි සැරයි අනිත් අයට බයිනවා ස්වාමියාට බැනගෙන gedara ආර්යාව වගේ එයා ජීවත් වෙනවා කියනවා. <clears throat> එතකොට ඒ බිරිඳ ගැනත් අර සුජාතාවට බුදුරජාණන් වහන්සේ කියනවා. ඊට පස්සේ ඊළඟ එක්කෙනා ගැන කියනවා යම් තැනැත්තියක් හැම කල්ලි සිය ස්වාමියාට හිතානුකම්පා ඇත්තේද? සමහර අය කියන හැම වෙලාවෙම එයා බොහොම මිනිසයාට හරි ලෙන්ගතුයි හිතානුකම්පීව කියනවා. මවක දරුවෙකු රකින්නසේ සැමියා රකින්නේද අන්න එහෙම එකක් තියෙනවා කියන්නේ දරුවෙක්ට ආදරය කරනවා වගේ දරුවෙකු රැක බලා ගන්න කැමැත්තෙන් වගේ ස්වාමියාව රකින්න බිරිඳක් ඉන්නවා දැන් මේ යහපත් බිරිඳක් ගැන කියන්නේ ඔහු විසින් උපයන ධනයත් රකින්නේද ඔහු මිනිසයාගේ සල්ලි ටිකත් ආරක්ෂා කරනවා කියනවා පුරුෂයෙකුට මෙබඳු බිරිඳක් සිටියේ නම් ඇය මවක හා සමාන බිරිඳක් යයි කියනු ලබන්නේ. ඒ කියන්නේ අම්මා කෙනෙක්ගේ ගතිගුණ තියෙන්නේ කියනවා. ඒ කාන්තාවට. එතකොට එහෙමත් අය මේ සමාජේ ජීවත් වෙනවා. එයාගේ හරි ලස්සන ලක්ෂණ ටිකක් තියෙන්නේ. ඒ කියන්නේ ස්වාමියාට බොහොම ඊතානුකම්පී දරුවෙට ආදරය කරලා රැක බලා ගන්නවා වගේ ස්වාමියා ගැනත් එහෙම කටයුතු හොයලා බලලා කරනවා කැමැත්තෙන්ම ඊට පස්සේ ඒ ස්වාමියාගේ ධනයත් රකිනවා ඒ බොහොම අර පරිස්සමෙන් තමයි ගෙදර කටයුතු කරන්නේ එතකොට ඒ අම්මා කෙනෙක් වගේ බිරිඳක් කියනවා අම්මා කෙනෙක් වගේ ගතිගුණ තියෙන බිරිඳක් ඊට පස්සේ ඊළං කෙනා ගැන විස්තර කරනවා ඊළඟ යහපත් බිරිඳ එයා තමයි යම් තැනැත්තියක් වැඩිමහල් සොහයුරා කෙරේ බාල නැගණියක යම්සේ පවත්තීද එතකොට අයියා කෙනෙක් ගෙදර තමන්ගේම අයියා ඉන්නවා නම් අයියා කෙනෙක් නංගි කෙනෙක් නංගි අයියට ගරු කරනවා වගේ මෙයා බොහොම ගෞරව සම්පයුක්තයි කියනවා තමන්ගේ ස්වාමියාට ඒ විදිහට සිය ස්වාමියා කෙරේ ගෞරව ඇත්තීද ලැජ්ජා සිත් ඇත්තීද ඒ වගේම අර ලැජ්ජ බය තියෙන ගොඩක් කියනවා. ස්වාමියාගේ වසඟේ සිටින ස්වාමියා කැමති විදිහට එයා ජීවිතේ ගත කරනවා කියනවා. පුරුෂයෙකුට මෙබඳු බිරිඳක් සිටියේ නම් ඇය සොයුරියෙක්ගේ ලක්ෂණ තියෙන බිරිඳක් කියලා කියනවා. පැහැදිලිද? එතකොට ඒ වගේ කාන්තාවත් සමාජයේ ඉන්නවා. ඊට පස්සේ ඊළඟ කෙනා ගැන කියනවා යම් තැනැත්තියක් මෙහි බොහෝ කලකින් Tamanට මුණ ගැසුණු යහළුවෙක්ව දැකලා ඒ සතුටු වෙන යෙහෙලියක් වගේ තමන්ගේ ස්වාමියාව දැකලා සතුටු වෙනවා කියනවා. ඒ කියන්නේ දැන් මේ දෙන්න අතර තියෙන්නේ බොහොම මේ බොහොම යාළු ආදරයත් එක්ක බොහොම යාළුකමක් තියෙනවා. ඒ කියන්නේ ඒ බිරිඳගේ හොඳම යාළුවා තමයි ස්වාමියා. එතකොට ස්වාමියාට තමයි යා ඔක්කොම කියන්නේ. ස්වාමියාව දකිනකොටත් එයා සතුටුයි. ඒ වගේ. එතකොට බොහෝ කාලෙකින් මුණ ගැසුණු යාළුවෙක් දැක්කා වගේ ස්වාමියාව දැක්කම එයා බොහොම සතුටින් කැමැත්තෙන් සාමියත් එක්ක මේ කතා බහ කරන්න කටයුතු කරන්න කැමතියි. ඊට පස්සේ කුලෙහි වසන සිල්වත්ව එතකොට gedara ඉන්නවා කියනවා බොහොම සිල්වත් ගතිගුණ තියෙනවා කියනවා මෙයාගේ මනා පිළිවෙත් ඇතිව සිටින්නේද. එයාගේ වැඩපිළිවෙල gedara කටයුතු බොහොම පිළිවෙලට කටයුතු කරනවා කියනවා. පුරුෂයෙකුට මෙබඳු බිරිඳක් සිටියේ නම් ඇය යෙහෙළියක හා සමාන බිරිඳක් යයි කියන ලබන්නේය. එතකොට එයා යාළුවෙක්ගේ ලක්ෂණ තියෙන බිරිඳක් කියනවා. ඊට පස්සේ ඊළඟ අවසාන බිරිඳ ගැන විස්තර කරනවා ස්වාමියා විසින් දඬු මුගුරුගෙන පහර දී තරජනය කරන ලද්දේද නොකිපෙන්නේ. එහෙම අයත් ඉන්නවා කියනවා කලාතුරකින්. දුෂ්ටසිත නැත්තේද? එහෙම මේ දුෂ්ටසිත එයාගේ නැහැ කියනවා. සැමියාගේ වරද ඉවසන්නේද? මිනිස්යාගේ වරද මිනිස්යාගේ තිබෙන වැරදි පවා එයා ඉවසනවා කියනවා. නොකිපෙන්නේද? එහෙම වුණත් කිපෙන්නේ නැහැ කියනවා. සැමියාගේ වසඟයේ සිටින්නේ සැමියා කියන විදිහට කටයුතු කරමින් ඉන්නවනම් පුරුෂයෙකුට මෙබඳු බිරිඳක් සිටියේ නම් ඇය දාසියක හා සමාන බිරිඳක් යයි කියනු ලබන්නේය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පැහැදිලිද? එතකොට දැන් හතර ආකාරයක් කිව්වා. ඒ කියන්නේ වදකෙක් වගේ සමාන බිරිඳක් ඉන්නවා, හොරෙක් වගේ සමාන බිරිඳක් ඉන්නවා, ආර්යාවක් වගේ සමාන බිරිඳක් ඉන්නවා. ඇතරම තුන් දෙනෙක් එතන ඉන්නවා. සාමියාට අයහපත පිණිස කටයුතු කරන්නා වූ බිරින්දෑවරු අන්න ඒ අය ගැන ඊළඟ මේ එකේදී බුදුරජාණන් වහන්සේ ඊළඟ ගාථාවේ දේශනා කරනවා ඒ විදිහට මෙහිලා යම් බිරිඳක් වද කිය කියයි කියනු ලබන්නේද සෙරක් කියයි ආර්යාවක් කියයි කියනු ලබන්නේද දුස්සීල ගති ඇති පරුෂ වූ ආදර රහිත වූ ඒ බිරින්දෑවරු මරණින් මතු නිරේ උපදිනවා කියනවා පැහැදිලිද එතකොට ඇයි ඒක එහෙම වෙන්නේ ඒ කියන්නේ එයාගේ මෛත්‍රී උපේක්ෂා කුසල්සිත බොහොම දුර්වලයි. ඒ වගේම අකුසල්සිත බොහොම බලවත්. හරි දුෂ්ටයි. ඊට පස්සේ සිල්වත් ස්වභාවය නැහැ. ඒකත් එක්ක අනිත් අයට තමන්ගේ ස්වාමියාට ගෙදර අයට පහත් කරමින් කටයුතු කරන ස්වභාවයක් තියෙන නැවත නැවත අකුසල් සිත් පවත්න්නේ. ඒ අකුසල් සිත්වල විපාක විදියට එයා ගිහින් නිරේ උපදිනවා. එතකොට මෙතන විශේෂයෙන්ම තේරුම් ගන්න ඕනේ කාරණාව තමයි ශ්‍රද්ධාවන්ත හිත මෙතනනේ දැන් මොන හේතුවක් හින්දාද එහෙම කරන්න කියන එක අදාළ නැහැ. පැහැදිලි නේද? මොන හේතුවක් හින්දාද තමන් ජීවිතේ තමන් ඒ විදිහට කටයුතු කරන්නේ මං ඒ විදිහට පරුස විදියට අනිත් අය අනිත් කෙනාට කරදර වෙන විදියට පීඩාවට පත් වෙන විදියට ඉන්නේ සාධාරණ හේතුවක් හින්දා කියලා තමන් කල්පනා කරාට ලෝකයේත් ඒක ප්‍රශ්නයක් නැහැ ඉතින් ඔයාට එයා කරදර කරන හින්දානේ ඔයා එහෙම ඉන්නේ කියලා එහෙම හිතුවට තමන්ගේ අකුසල් සිත් නැති වෙලා කුසල් වෙන්නේ නැහැ ඒවා. අකුසලයේ අකුසලයේම තමයි. එතකොට ඒකේ දුක් විපාක කියන එක මේ ජීවිතේ සකස් කරනවා. මතු ජීවිතවලත් සකස් කරනවා. බුදුරණස් කියනවා මරණින් මතු නිරේ උපදිනවා කියනවා. මේ විදිහට. ආන් ඒකයි විශේෂයෙන්ම අපි කල්පනා කරන්න ඕනි කාරණාව. එතකොට ස්වාමියාගේ පැත්තෙන් ඇත්තට මේක අනිත් පැත්තත් ওই විදිහ තමයි හිතන්න ඕනේ. මෙතනදී අපි බිරිඳගන්නේ මුල් කරලා කතා කරන්නේ. ස්වාමියාගේ පැත්තෙන් Tamanට ඒ විදිහට අසාධාරණකම් වෙනවා නම් ඒක බොහෝ විට ඒක අපි නිවැරදි කරගන්න යම් උත්සාහයක් ගන්න ඕනි ස්වාමියාව. ඒක වෙනම කාරණාවක්. ඒක උත්සාහය අරගෙනත් ඒක වෙනස් කරන්න බැරි නම් කර්මානුරූප ස්වභාවයක් මම මේ අත්විඳින්නේ කියලා ඉවරලා හිත උපේක්ෂාවට ගන්න ඕනේ. පැහැදිලි නේද? මොකද නැත්තම් අපි මේ ජීවිතෙත් කලින් ජීවිතේ කරපු කර්මයක විපාකයක් අපි විඳිනකොට ඒ කර්ම විපාකයේ උපේක්ෂාවෙන් කුසල් සිතින් පිළි අරගෙන කර්ම විපාකයේ ගෙවෙන විදිහට කටයුතු කරන්නේ නැතුව තවත් ඊට වඩා බලවත් වූ කර්ම විපාකයක් මෙතන සකස් කරගන්නවා. සකස් කරගෙන මේක ඊළඟ ජීවිතයටත් ගෙනියනවා. තව ජීවිත ගණනාවකට ගෙනියනවා ප්‍රශ්නේ. ප්‍රශ්නේ මෙතන අපහසුයෙන් හරි ඉවර කරගන්න තිබුණා. ඒක ඉවර කරගන්නේ නැහැ. එයා ඉවසීමෙන් කටයුතු කරලා මෙයා ප්‍රශ්නේ මෙතන තව අවුල ගන්නවා. අවුලගෙන මේ ප්‍රශ්නේ ඉස්සරහටත් යනවා. තේරුණා නේද? ආන් ඒ හින්දා සාමියාගේ පැත්තෙන් කෙනෙක්ට අසාධාරණකම් වෙන්න පුළුවන් ඒ එකක්වත් හරි කියන්නේ ඒ වුණාට ඒ අසාධාරණකම් වෙනකොට ඒවා තමන් ස්වාමියාගේ අඩුපාඩු තියෙනනම් හදාගන්න උත්සාහ කරන්න ඕනි මෛත්‍රී කරුණාවෙන්. මෛත්‍රී උපේක්ෂාවෙන් උත්සාහ කරන්න ඕනි. එහෙම කරත් 100%ක් අර අපි ඔබට කලින් කතා කරලා තියෙනවා කවදාකවත් අපිට අනික් කෙනෙක්ව සම්පූර්ණ කරලා හදාගන්න බෑ. එතකොට ඊට පස්සේ ඊතුරු දේවල් ගැන අපි බොහොම උපේක්ෂාවටපත් වෙලා මධ්‍යස්ථවපත් වෙලා මේ මේක කර්මානුරූපව තමන්ගේ ජීවිතයට සකස් වෙලා තියෙන ස්වභාවයක් මම මේ කර්ම විපාකේ මේ ජීවිතේ ගෙවලා ඉවර කරනවා කියලා මෛත්‍රී උපේක්ෂාවෙන් කටයුතු කරන්න තියෙනවා. අන්න ඒ විදිහට කටයුතු කරන්නේ නැතුව අපි අපිත් ස්වාමියාට වද දෙන විදිහට නැත්තම් ඒ විදිහට කටයුතු කරගෙන යනවා නම් ඒකේ අලුත් කර්ම විපාකය අපි ඊළඟ ජීවිතවලටත් ගෙනියනවා. අපි මේ ජීවිතේ දුකෙන් පීඩාවෙන් ඉන්නවා ඊළඟ ජීවිතේටත් ඒ කර්ම විපාක ගෙනියනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ඊළඟ ගාථාවෙන් කියනවා දැන් මේ බිරිඳක් වගේ ඒ කියන්නේ එක බිරිඳක් ගැන කිව්වා මවක් වගේ බිරිඳක් ගැන ඊට පස්සේ සොහොයුරියක් වගේ බිරිඳක් ගැන යෙහෙලියක් වගේ බිරිඳක් ගැන ඒ වගේම දාසියක් වගේ බිරිඳක් ගැන කිව්වා අන්න ඒ අය සීලයේ පිහිටියයි කියන. ඒ අයගේ ඒ ලක්ෂණයි තියෙන්නේ මෛත්‍රිය හොඳයි ඒ අයගේ. මෛත්‍රී උපේක්ෂාව ගොඩාක් තියෙනවා. විශේෂයෙන්ම දැන් අපි ගත්තොත් එහෙම දැන් මවක් යයි සොහොයුරියක් යයි කියන එකෙන් අයගේ දැන් මවක් ඒ අයගේ මෛත්‍රී කරුණා උපේක්ෂා තියෙනවා. ඊට පස්සේ යෙහෙලියක් යයි කියන කෙනාගේ මෛත්‍රිය ගොඩක් වැඩි. අනිත් අයට වඩා. ඊට පස්සේ 16ක් යයි කියන කෙනාගේ උපේක්ෂාව ගොඩක් වැඩි. එයාට ගොඩාක් ප්‍රශ්න එනකොට ස්වාමියාගේ වැරදි තියෙද්දිත් එයා මෛත්‍රී උපේක්ෂාවෙන් ඒවා දරා ගන්නවා. එතකොට එයාගේ උපේක්ෂාව ගොඩාක් වැඩි. ඒ විදිහට මෛත්‍රී කරුණා මුත්තා උපේක්ෂා ගොඩක් බලවත්ව ඒ අනුව දවසේ කටයුතු කරන ගැනයි මේ කියන්නේ. එතකොට ඒ අය සීලේ පිහිටි අය කියනවා. පැහැදිලි නේද? මෙතන පන්සිල් පද පහ රකින්නවා කියන එකම නෙමෙයි මේ කියන්නේ. සීලේ පිහිටනවා ওই මෛත්‍රී කරුණා මුත්තා උපේක්ෂාවලි. පන්සිල් පදත් රකින්නවා. ඊට පස්සේ බොහෝ කල සංවරව වාසය කරන ඒ බිරින්දෑවරු. එතකොට ඒ අය බොහෝ කල යහපත් විදිහට වාසය කරන ජීවිතය කියනවා. ඒ කියන්නේ දැන් විවාහයකට අවුරුදු 20කින් 25කින් ඇතුළු නම් අවුරුදු 60 70ක් අපි වෙනකන් ඒ කියන්නේ අවුරුදු 50කටත් වඩා කාලයක් අපි එකම කෙනාගෙන එක්කලා තමයි බොහෝ කාලයක් ඉන්නේ විවාහ ජීවිතයක. එතකොට අපි එයා ගැන කොහොමද අපේ මානසිකත්වය බොහෝ වෙලාවට යහපත්ව හරි අයහපත්ව හරි පවතින්නේ ඒ කෙනා හින්දා. මොකද හැමදේම ගෙදර බොහෝ වෙලාවක් එයත් එක්කම ඉන්නේ. එතකොට අපි මානසිකත්වය මේ අයහපත් කරගත්තොත් මෛත්‍රී කරුණාවලින් තොරව දේශ ආදී ගතිගුණ වලට ගිහිල්ලා මේ අපේ හිත මේ දූෂණය කරගත්තොත් අපි බොහෝ කාලයක් දූෂණය වූ සිතකින් අකුසලයෙන් දූෂිත වූ හිතකින් මේ ජීවිතය ගත කරනවා. ඒකේ විපාක විදියට මරණින් මතු නිරේත යනවා. ඒ වගේම තමයි අපි යහපත් ආකාරයක කවුරු හරි බිරිඳක් ඒ විදිහට ඉන්නවා නම් එයා බොහෝ කල සංවරව වාසය කරනවා මේ මෛත්‍රී කරුණා මුත්තා උපේක්ෂාවින්දා එතකොට ජීවිතයේ අවුරුදු 50ක් විතර බොහෝ කල මෛත්‍රී කරුණා මුත්තා උපේක්ෂාවෙම වාසය කරන ඉන්න මරණින් මතු සුගතිය උපදිනවා. පැහැදිලි නේද? එතකොට ඒ කාරණාව තේරුම් ගන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අන්තිමේදී දැන් ඔය නරකාය තුන් දෙනයි හොඳ අය හතර දෙනයි ගැන ඔය විස්තර ටික කියලා <clears throat> අන්තිමේදී සුජාතාවගෙන් අහනවා සුජාතාවනි දැන් මේ තමයි මිනිසෙකුට ඉන්න පුළුවන් භාර්යාව හත් දෙනා කියනවා. ඕව ඔය හත් දෙනා ඔයගේ මිශ්‍රණයක්. දැන් ඔයා ඕකෙන් කොහොම කෙනෙක්ද කියලා අහනවා. පැහැදිලිද? බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔයා වැරදි මොකද්ද වුණ ප්‍රශ්නේ මෙයා හරි ඕව මුකුත් කතා කරන්න යන්නේ නැහැ. ඒවා කිව්වනම් අර හිත රිදෙනවනේ. ආය එපමණකෙම බුදුරජාණන් වහන්සේ කියන කාරණාව අහන්න කැමති වෙන්නේ මුලින්ම මේ තීන්දුව දුන්නා නම්. බුදුරජාණන් වහන්සේ මුලින් මුකුත් තීන්දුවක් දෙන්නේ නැතුව මේ හත් දෙනෙක් භාර්යාව ගැන කියලා යහපත් අයහපත් වූ දැන් ඔයා කවුද කියලා අහන ඔය ඔය හත් දෙනාගෙන් කොයි කෙනාටද වැටෙන්නේ කියලා අහනවා. ඊට පස්සේ දැන් මං හිතන්නේ සුජාතාවට ගොඩාක් ලැජ්ජ හිතෙන්න ඇති. ඊට පස්සේ දැන් මෙයා උත්තරයක් දෙන්නේ නැහැ ස්වාමීනි මම මේ මෙතන ඉන්න වදක භාර්යාවක් කියලා ඒ මුකුත් මෙයා උත්තරයක් දෙන්නේ නැහැ. මෙයාත් දක්ෂ විදියට උත්තරයක් දෙනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම අද පටන් ස්වාමියාගේ දාසියක් හා සම වූ බිරිඳක් වශයෙන් පිළිගන්නා සේක්වා කියලා කියනවා. පැහැදිලිද? එයා දැන් හිතපු විදිය කියන්නේ නැතුව අද ඉඳලා මම මෙන්න මෙහෙම කෙනෙක් වෙන්නම් කියලා එයා කියනවා. ඔන්න ඔය විදිහට මේ සූත්‍ර දේශනාව ඉවර වෙනවා. ඊළඟට ශ්‍රද්ධාවන්ත හිතපෙතුනේ අපි මෙතනම කතා කරොත් දැන් ඔය විශාකාවගේ නංගි කෙනෙක් ගැන ඔය කතා කරේ සුජාතා කියලා. දැන් විශාකා උපාසිකාව ගිහිල්ලා ඉපදුනේ එයත් ගිහි ජීවිතයක් ගත කරා. එයා ගිහින් ඉපදුනේ නිම්මාන රතී කියන දිව්‍ය ලෝකේ. එතකොට මේ නිම්මාරති දිව්‍ය ලෝකෙ ඉපදෙන්න හේතු වෙච්ච කරුණු එයාගේ ජීවිතේ තිබ්බා. ඒව ගැන කියවන සූත්‍රයක් තමයි මේ දේශනාව. මේකත් තියෙන අංගුත්තර නිකායෙමයි. දේශනාවේ නම උග්ඝහ සූත්‍රය පංචක නිපාත තියෙන්නේ. උග්ඝහ කියන සිටුමාට වදාළ දේශනාවක්. එතකොට එතනදී අපි දේශනාවට කෙලින්ම යොමු වුණොත් කාලය ඉතුරු කරගන්න බුදුරයන් වහන්සේ වඩිනවා ඒ මෙන්ඩක සිටුතුමාගේ මුණුබුරෙක් තමා උග්ගහ සිටුතුමා කියලා කියන්නේ එයාගේ ගෙදරට ආපුවාම මේ මෙන්ඩක සිටුතුමා මේ බුදුරජාණන් වහන්සේට දානේ වළඳවලා ඊට පස්සේ මේ විදිහට කියනවා ස්වාමීන් මේ මාගේ දූ කුමරියෝ පතිකුලයට යන්නාහ. එතකොට එයාගේ දුවෙක් දැන් විවාහයකට යනවා. ඊට පස්සේ ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මේ අයට අවවාද කරන්න කියනවා. <clears throat> මේ දියණිවරුන් හට බොහෝ කල හිතසුව පිණිස පවතිනවද ඒ විදිහට මෙයාට අනුශාසනා කරන්න කියනවා. එතකොට දැන් Tamanට වඩා බුදුරයන් වහන්සේ ඒකට දක්ෂයින්ද දානෙට වඩම්මල දානෙ වළඳවලා ඉල්ලීමක් කරනවා ස්වාමීන් මෙන්න මේ විදිහට අනේ මේ අය විවාහ වෙන්න යනවා මේ අයට ඊට අදාළ කාරණාවල් කියලා දෙන්න කියනවා මේ අයගේ ජීවිතේ යහපත පිණිස සැපේ පිණිස හේතු වන්නා වූ ඊට පස්සේ බුදුරයන් වහන්සේ එතනදී මේ විදිහට කියනවා එසේනම් කුමාරිකාවනි මෙන්න මේ විදිහට ඔය අය හික්මෙන්න කියනවා. පුරුදු වෙන්න කියනවා. කොහොමද? දැන් යහපත කැමති වූ හිතේශී වූ අනුකම්පාවෙන් යුතු වූ ඔබගේ මව්පියවරු අනුකම්පා උපදවා යම් ස්වාමියෙකුට පෙන්වා ආවාහ කොට දෙත්නම් තමන්ට දැන් තමන්ගේ අම්මා තාත්තා දරුවෝ කෙරේ අනුකම්පාවෙන් තමන්ව විවාහ කරලා දෙනවා නම් ස්වාමියෙකුට අන්නේ විවාහ ඒ විවාහ වුණ ස්වාමියාට පළමුව මම උදේ අවදි වෙනවා. ඔහුට පසුව නිින්දට යනවා. තමාගෙන් ඉටුවිය යුතු යුතුයකම් විමසනවා. ස්වාමියාගේ සිත සතුටු වන පරිදි හැසිරෙනවා. ප්‍රියතෙපුල් පවසනවා කියලා මෙන්න මේ විදිහට ඉක්මෙන්න කියනවා. පළවෙනි කාරණාව. එතකොට ඒ ස්වාමියාට කලින් නැගිටීම කියන කාරණාවේ ඉක්මෙන්න කියනවා. ඊට පස්සේ ස්වාමියාට පසුව නිින්දට යනවා කියන කාරණාව. ඒක ඒ කරන්න කියනවා. තමාගෙන් ඉටිය යුතු යුතුයකම් මොනවද කියලා විමසනවා කියනවා. ඒ ඊට පස්සේ ස්වාමියාගේ සිත සතුටු වන පරිදි හැසිරෙනවා කියනවා. ප්‍රියතෙපුල් පවසනවා කියනවා. ඔක තමයි පළවෙනි කාරණාව. මේන්න මේ විදිහට හික්මෙන්න කියනවා. එහෙම හික්මුණොත් ඒක තමාගේ ජීවිතයටම, ඒ කියන්නේ ඒ ඒ කාන්තාවගේ ජීවිතයටම බොහෝ කාලයක් යහපත පිණිස, සැපේ පිණිස හේතු වෙනවා. මේ ජීවිතය විතරක් නෙමෙයි ඊළඟ ජීවිතවල පවා. ඇයි මේ හැම කාරණා පිටිපස්සෙම ඔබ දකින්න ඕනේ අපි කතා කරපාර මෛත්‍රී කරුණා මුත්තා උපේක්ෂානේ. එතකොට මේ ඒ එයා මේවා මේ විදිහට කරන්නේ හදවතින්ම කැමැත්තෙන් මෙහෙම කරනවා නම් එයාගේ අනිත් පැත්තට හිතේ මෛත්‍රී කරුණා මුත්තා උපේක්ෂා තියෙනවා. ඒ හින්දාමයි මෙහෙම කරන්නේ. එතකොට මෙහෙම කරන්න උත්සාහවත් වෙනකොට අපි අපි මෛත්‍රී කරුණා මුත්තා තමයි අපේ හැදෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඊළඟ කාරණාව කියනවා මෙන්න මේ විදිහට හික්මෙන්න කියනවා ඔබගේ ස්වාමියාගේ ගුරුවරු හරි මව්පියෝ හරි නැත්තම් ශ්‍රමණ බ්‍රාහමණවරු හරි ඉන්න පුළුවන් කියනවා. ඒ අය ගරු කරන මේ අය ඉන්න පුළුවන් කියනවා ස්වාමියා ගරු කරන. ඔවුන්ටද සත්කාර කරන්නෙමු. ගෞරව කරන්නෙමු. බුරුම බුහුමන් කරන්නෙමු. පුදන්නෙමු. මුණ ගැසුණු කල්ලි අසුනෙන් පවරන්නෙමු. පා දෝවනාදියෙන් පුදන්නෙමුයි මෙසේ ඔබ හික්මෙන්න කියනවා. ඒ කියන්නේ ස්වාමියාට විතරක් නෙමෙයි කියනවා ස්වාමියාගේ පවුලේ තව ගරු බුහුමන් ඇති අය ඉන්නවා කියනවා ස්වාමියාගේ දෙමව්පියෝ ඊට පස්සේ ස්වාමියාගේ ගුරුවරු වගේ හිටපු අය නැත්තම් ඒ පවුලට සම්බන්ධ මේ ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්න පුළුවන් කියනවා එතකොට ඒ අයගේ ආගම් මොනවද කියන එක බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒ කවුරු හිටියත් ඒ දැන් ස්වාමියා බලාපොරොත්තු වෙනවා කියනවා ඒ අයට ගරු බුහුමන් දක්වයි කියලා එතකොට මේ මේ කාන්තාව විවාහ වෙලා යන කෙනා අන්න ඒ අයට සත්කාර කරලා ගෞරව කරලා බුහුමන් කරලා ඊට පස්සේ මුණ ගැහුණාම මේ ආසන ආදියෙන් එන්න වාඩි වෙන්න එහෙම කියලා කළ යුතු දේවල් කරනවා කියනවා. මෙන්න මේ විදිහට හික්මෙන්න කියනවා. එතකොට ඒකත් ඒ කාන්තාවට ඒ ඒ විදිහට කාන්තාවක් කටයුතු කරන නම් ඒ gedara බොහොම යාට මේ gedara ඇගේ ප්‍රශංසාවට ලක් වෙනවා ඒක. ඒ හින්දා ඒ කාන්තාවටත් ඒක පහසු වෙනවා. ඊට පස්සේ එයා හිත මෛත්‍රී කරුණා මුත්තා උපේක්ෂා පවත්වන්නයි කියන කාරණා උපකාර වෙනවා. ඒ හින්දා එයාට හිත පහසු වෙනවා. ඒ වගේම තමයි මරණින් මත්තේ ඒ විදිහට යහපත්ව කටයුතු කිරීමෙන් හින්දා සුගතිය උපදින්නත් උපකාරයක් වෙනවා. ඊට පස්සේ ඒ දෙවෙනි කාරණාව තුන්වෙනි කාරණාව බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ විදිහට හික්මෙන්න කියනවා. ඔබගේ ස්වාමියාගේ gedara අභ්‍යන්තර කර්මාන්ත ඇද්ද? ඒ කියන්නේ ඒ කාලේ අර ගෙවතු gedara dore කර්මාන්ත ගෘහ කර්මාන්ත කියලා කියන්නේ ඒව තිබිලා තියෙනවා. මේ දැන් මේ අපේ රටේ අඩුයි. ඉස්සර ගොඩක් ඒව තිබිලා තියෙනවා. අන්න ඒ වගේ දක්ෂ වෙනවා කියනවා. කම්මැලි වෙන්නේ නැහැ කියනවා. නුවණින් යුතුව කටයුතු සොයා බලා කරනවා කියනවා. අන්න ඊට පස්සේ පිළිවෙලකට මනවින් කටයුතු කරනවා. මෙන්න මේ විදිහට ඔබ හික්මෙන්න කියනවා. එතකොට ඒ විදිහේ තමන් සාමියත් එක්ක එකතු වෙලා යම් කර්මාන්තයක් කරනවා නම් යම් දෙයක් කරනවා නම් ජීවනෝපායක් අන්න ඒකේ මෙයාත් දක්ෂ වෙන්න කියන. කියන්නේ මෙයාත් අනේ මන් දන්නේ ඔයා කරන්න ඔයාට තමයි යෝ තේරෙන්නේ කියලා එහෙම ඉන්නේ නැහැ කියනවා. තමන් පුළුවන් විදිහට ඒකේ උත්සාහවත් වෙලා පුරුදු වෙලා දක්ෂ වෙනවා කියනවා. ඊට පස්සේ ඒකේ කම්මැලි වෙන්නේ නැහැ කියනවා. නුවණින් කරුණු හොයලා බලලා කරනවා කියනවා. පිළිවෙලකට මැනවින් කරනවා කියනවා. අන්න ඒක හික්මෙන්න කියනවා. ඒතකොට කවුරු හරි කාන්තාවක් <clears throat> අපේ හිතමුකේ ස්වාමියා ව්‍යාපාරයක් කරනවා කියලා ඒ ඒ ඒ ගෙදරකට විවාහ වෙලා ගිහිල්ලා ඒ විදිහට ස්වාමියායි කාරණා කරන ඒ ව්‍යාපාර කටයුතු වල හොයලා බලලා මෙයත් ස්වාමියාගේ කැමැත්තෙන්ම ඒවට උපකාර කරලා දක්ෂ වෙලා එහෙම පිළිවෙලකට කටයුතු කරන්න ගත්තොත් එහෙම ඒ කාන්තාවට ඒ ගෙදර ගොඩාක් ප්‍රශංසාවට ලක් වෙනවා නේද? ගෙදර අය එයාට ගොඩක් ගරු කරන්න පටන් ගන්නවා මෙයා පිළිවෙලට මේ කාරණා කරනවා කියලා. ඊට පස්සේ එතකොට ඒ හින්දාම ඒ කාන්තාවට ඒ ගෙදර පහසුවෙන් වාසය කරන්නත් පුළුවන් වෙනවා. අනිත් අයගේ ආදරය, මෛත්‍රී කරුණාව හිමි වෙනවා. ඒ හින්දා තමන්ුණොත් මෛත්‍රී කරුණාවෙන් යුතුව කටයුතු කරන්න පුළුවන් වෙනවා. ඊළඟ ජීවිතේ ඒ කර්මයන්ගේ විපාක විදිහට යහපත් තැනක ඉපදීමේ හැකියාව සකස් වෙනවා. ඊට පස්සේ අවසාන කාරණාවට කලින් කාරණාව බුදුරණා දේශනා කරනවා මෙන්න මේ විදිහට ඉක්මෙන්න කියනවා. ඔබගේ ස්වාමියාගේ නිවසේ තව ඉන්නවා කියනවා මේ වෙනත් අය. ඒ කියන්නේ සමහරලාවට වෙනත් ඥාතීන් වෙන්න පුළුවන් මල්ලිලා නංගිලා වෙන්න පුළුවන් සමහරලාට ව්‍යාපාරයක් කරනවා නම් ඒ ව්‍යාපාරේ වැඩ කරන අය කම්කරුවෝ ඒ වගේ අය වෙන්න පුළුවන් අන්න ඒ අය කළද කළද වශයෙන් දැනගන්නෙමු නොකළද නොකළද වශයෙන් දැනගන්නෙමු විශේෂයෙන්ම අර කර්මාන්ත කරන ඒ කට්ටිය ඉන්නවනම් ඒ කර්මාන්ත කරන අයගේ මෙන්න මේ කෙනා මෙන්න මේ වැඩ කරන කෙනෙක් එයා මෙන්න මේ මේ කටයුතු තමයි කරන්නේ කරේ කියලා දැනගන්නවා කියනවා. මේ මේ කටයුතු කරේ නැහැ කියලා ඒකත් දැනගන්නවා කියනවා. ඊට පස්සේ මේ අසනීප වෙලා ඉන්නේ කවුද? එයාගේ වැඩට ශක්තිය වැඩ කරන්න ශක්තිය ඇති නැති බව දැනගන්නවා කියනවා. බුදුරජාණන් වහන්සේ ඊළඟ කාරණාව දේශනා කරනවා. ඒ තමයි දැන් ඒ ස්වාමියාගේ නිවසේ ව්‍යාපාර කටයුතු ඒවා තියෙනවා නම් ඒ වගේ වැඩ කරන අය ඉන්නවා කියනවා. ඒ කියන්නේ සමහරලාට ඒ කාලේ දාසියෝ ඉඳලා තියෙනවා. නැත්තම් තව දූතයෝ ඉඳලා තියෙනවා, කම්කරුවෝ ඉඳලා තියෙනවා, තව මේ මැනේජර්ස්ලා වගේ ඒ වගේ කට්ටිය ඉඳලා තියෙනවා. එන්න ඒ අයත් කරපු දේවල් කරපු දේවල් වශයෙන් දැනගන්න කියනවා. ඊට පස්සේ නොකරපු දේවල් නොකරපු දේවල් වශයෙන් දැනගන්නවා කියන. ඒ කියන්නේ එක එක්කෙනා මොනවද කරන්නේ? එයා ඒ කටයුතු කරන හරියට කරලා තියෙනවද නැද්ද කියන එක කාන්තාව දැනගන්න කියනවා. ඒ කියන්නේ ඇත්තටම හිතන්නකෝ දැන් ඒ වගේ ගෘහ කර්මාන්තයක් තියෙනවා නම් දැන් ස්වාමියාට හැම වෙලාවෙම ගෙදරින් හම්බෙන්නේ නැහැ. මේ ව්‍යාපාර කටයුතු වලට එයාට බැහැර යන්න වෙනවා. එතකොට ගෙදර ඉන්න අයට තමයි ඒක හොයලා බලන්න වෙන්නේ. එතකොට ස්වාමියා බැහැර යන වෙලාවට අර මිනිස්සු කිසිම වගකීමකින් තොරව කටයුතු කරනවා නම් ඒ ව්‍යාපාර දිනු දිනෙන් දින පරිහානියටපත් වෙනවානේ. එතකොට ඒ හින්දා අර ව්‍යාපාරය ගැන දක්ෂ වෙච්ච කාන්තාව අර එක එක්කෙනා කොහොමද වැඩ කරන්නේ කොයි කොයි ප්‍රමාණයෙන්ද කරන්නේ කරනවද නැද්ද ඒව දැනගන්නවා කියනවා. ඒ වගේම තමයි කියනවා ඒ අය අතර සමහරලාවට අසනීප වෙච්ච අය ඉන්න පුළුවන් කියනවා. ඒ අසනීප වෙච්ච අයගෙත් වැඩ කරන්න පුළුවන් හැකියාව නොහැකියාව ඒකත් දැනගන්නවා කියනවා. ඒ වගේම තමයි ඒ ජනයාට කෑම් බීම් ආදියෙන් ඒ සකස් කරලා ඒවා ලැබෙනවද හරියට බෙදී යනවද කියන එකක් දැනගන්නවා කියනවා. පැහැදිලිද? එතකොට අර ඒ කට්ටිය කටයුතු කරන නොකරන ආකාරය විතර නෙමෙයි ඒ අයට ලැබෙන්න ඕන දේවල් ඒ කෑම බීම ආදී හරියට ලැබෙනවද කියලා දැනගන්න කියනවා. ආන් එතකොට ඒ ගෙදර ඒ ගෘහ කර්මාන්තයක් තියෙනවනම් ව්‍යාපාර කටයුත්තක් තියෙනවනම් ඒක निराවුල් වෙනවා. පිළිවෙලට අර ජනයාට වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒ අයට මනාවකට සැලකීමක් සිද්ධ වෙනවා. ආන් එකත් ඒ විදිහටත් හික්මෙන්න කියනවා. ඒතොර එහෙම කාන්තාවක් කරනවා නම් එයා බොහොම දක්ෂ විදිහට ඒ ගෙදර කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවා. එතන අවසාන කාරණාව බුදුරජාණන් ආදේශනා කරනවා ඒ ඔබේ ස්වාමියාගේ යම් ධනයක් වේවා හරියම්බ කරන දේවල් වේවා ගෙදරට ගේනවා නම් ඒවා සුදුසු ලෙස ආරක්ෂා කරලා තියෙන එක ගැන කාන්තාව සැලකිලිමත් වෙනවා කියනවා. අන්න ඒ විදිහටත් ඔබ හික්මෙන්න කියනවා. ඊට පස්සේ ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේ ওই කරුණු ටික කියලා ඔතන කරුණු පහක් තියෙනවා මූලික වශයෙන් කුමාරිකාවනි මේ පස් කරුණෙන් සමන්විත වූ කාන්තාව කය බිදී මරණින් මතු මනාප කායික දෙවියන් අතර උපදින්නේ කියනවා. පැහැදිලිද? එතකොට ඒ කියන්නේ සාමාන්‍ය දිව්‍ය ලෝකෙ නෙමෙයි ওই විදියට දක්ෂ විදියට කටයුතු කරන්න පුළුවන් නම් මෛත්‍රී කරුණා මුත්තා උපේක්ෂා වලින් යුතුව නුවණින් යුතුව හැසිරෙන්න පුළුවන් නම් එයා යනවා කියනවා මනාප කායික දෙවියන් අතර. ඒ කියන්නේ මනාපකායික දෙවිය කියලා කියන්නේ නිම්මාන රතේ දිව්‍ය ලෝකේ. එතකොට චාතුම් මහරජික දිව්‍ය ලෝකේ තවුස්සාව යාමය තුසිතය කියන දිව්‍ය ලෝක ටික පහු කරලා පස්වෙනි දිව්‍ය ලෝකේ. ඒ තමයි යන්නේ නිම්මා රතේ දිව්‍ය ලෝකේ. ඊට පස්සේ එතන ගාථා වගේක් කියනවා අර කියපු කාරණාව මේ යම් ස්වාමියෙක් හැම කල්ලි නිතර දැඩි වීර්යයෙන් යුතුව උත්සාහයෙන් යුතුව ඇය පෝෂණය කරයිද සිය බිරිඳ කැමැති සියල්ල ලබා දෙන පෝෂණය කරන තම ස්වාමියාව යට යට කරලා ඇය කවදාකවත් හිතන්නේ නැහැ කියනවා. ඊට පස්සේ ඒ යහපත් ස්ත්‍රිය හිතුවක්කාර හැසිරීමෙන් තම ස්වාමියා කුපිත නොකරන්නේය කියනවා. නුවණැති ඕ තම ස්වාමියාගේ ගරු කළ යුතු වැඩිහිටියන් පුදන්නීය කියනවා. හැමට පළමු අවදිවන්නේ කම්මැලි නැති පරිවාර ජනයා හා එක්ව වසන්නේ තම ස්වාමියාගේ සිත සතුට වඩමින් හැසිරෙන්නේය. ඕ ඉපැයූ දෑ රකින්නේය. මෙසේ යම් ස්ත්‍රියක් තම ස්වාමියාගේ කැමැත්තට අනුව ගිහි ගෙදර වසන්නේද ඕ යම් දෙව්ලෝක උපන්නේ නම් ඒ දෙවියෝ මනාප කායිකා හෙවත් නිම්මාන් රති නම් වන්නාහුය කියලා බුදුරජාණන් වහන්සේ ගාථා වගේක් කියනවා. එතකොට විශාකාවගේ නංගි සුජාතා ඔබ අර විදියට කටයුතු කරනකොට විශාකාව කටයුතු කරලා තියෙන්නේ මෙන්න මේ විදියට. පැහැදිලිද? එකම වංශවත් කුලවත් සල්ලි තියෙන gedara අක්කයි නංගි ඒ වුණාට ඒ දෙන්න හැසිරලා තියෙන්නේ දෙයාකාරකේ. සමහරලාට සුජාතාවත් පස්සේ කාරණා තේරුම් අරගෙන අනිත් පැත්තට යොමු වුණා වෙන්න පුළුවන්. කෙසේ වේවා ඔන්න ඔය විදිහට තමයි ওই කාරණාව සිද්ධ වෙන්නේ. එතකොට මේක ඇත්තටම කාන්තාවන්ට සුවිශේෂී දේශනාවක්. මේ විදිහේ කාරණාව අපි සකස් කරගන්න ඕනේ අනිත් අය හින්දා කියන එක නෙමෙයි ඇත්තම කාරණාව අපේ අපේ යහපත පිණිසමයි. අපේ පැත්තේ මෛත්‍රී කරුණා මුත්තා උපේක්ෂාවල දියුණුවක් පිණිසමයි අපි මේ විදිහට කටයුතු කරන්න ඕනේ. අන්න ඒ විදිහට කටයුතු කරන්න පුළුවන් නම් කාන්තාවක් මේ ජීවිතෙත් ජය ගන්නවා. ඊළඟ ජීවිතෙත් ජය ගන්න කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් මේ සියලු කාරණා ඒ කාන්තාවන්ට තමාගේ ජීවිතය යහපත කරා ගෙන යාම පිණිස හේතුපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.